ශාසනාව දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොටබැම්ම පාර ශ්‍රී සුනේත්‍රාරාමාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ජේෂ්ඨ ධර්මාචාර්ය කොළඹ කලුතර දෙවිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද එලිකේවල සීලානන්ද ස්වාමීන් වහන්සේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්දෝ සග්ග මොක්ඛදං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 අත්තම්මි ජාතම්මි සුඛාසහායා තුට්ටි සුඛායා ඉතරීතරේන පුඤ්ඤං සුඛං ජීවිත සංගයම්මි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පානං සුකාමත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුකා සුකා සාමඤ්ඤතා ලෝකේ අතෝ බ්‍රහ්මඤ්ඤතා සුකා සුඛං යාව ජරාතිලං සුඛා සද්දා පතිත්තේතා සුකෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛං තී සද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි පින්වතියනි මේ සෝදානම තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් වූ ධර්මස්කන්ධෙන් මිදක් ශ්‍රවණය කරන්නට ධම්මං විනානත්ති පිතාච මාතා ධර්මේ හැර මට මවෙක් පියෙක් ඇත්තේ නැහැ ධර්මයමයි මට පිහිට පිනිස හේතු වන්නේ ධම්මමේව සුනිස්සාමි ධර්මයමයි මම අහන්නේ වෙන කිසිවක් මම අහන්නේ නැහැ. ධම්මේ මේ රමති මනෝ වෙන කිසි දෙයකට මගේ ඇලීමක් නැහැ. ධර්මයටමයි මගේ ඇලීම. මේ සඳහන් කරපු කරුණු කාරණා ටික හොඳට මතකයේ තබාගෙන මම මේ අනන්ත අප්‍රමාණ සංසාර දුක්ඛයෙන් නිතරවන්ට නම් මට පිහිට පිණිස වෙන්නේ ධර්මයමයි. ඒ ධර්මයමයි මම අහන්නේ. නිසා මම අද දවසේ වෙන කිසිවක් අරමුණු කරගන්න නැතිව මේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයේම මම ශ්‍රවණය කරනවා කියන සතියෙන් සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඔබ හරියට ධර්මයේ ශ්‍රවණය කළොත් ඔබට ලැබෙන විපාක 12ක් අද මම මේ අඩංගු කරගත්ත ගාථා ධර්මයේ දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. කරුණු 12ක්. සැප ගෙන දෙන කරුණු 12ක්. මේ ලෝකේ ජීවත් වෙන හැමදෙනාම දුක්ඛ පටික්කුලා. දුක පිළිකුල් කරනවා. මනුෂ්‍යයා පමණක් නෙවෙයි තිරිසන් සත්ව වර්ගයාත් දුක කියන එක පිළිකුල් කරනවා. අපි හැමදෙනාම සුඛකාමානී සැපයට කැමති වෙනවා. මේ සැපේ විවිධාකාරයෙන් අපට විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි ධර්මානුකූලව පැහැදිලි කරන සැපයයි අපි අවබෝධ කරගත යුතු වන්නේ. නිසා පින්නතුනි මනුස්ස ලෝකේ අපට ජීවත් වුණත් ඒ මිනිස්යා හැම වෙලාවකදීම සැපයෙන් සතුටෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම පරලෝකයට ගිහින් අපි ඉපදුනත් ඒ තැනත්තාට සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා. ඒ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට නම් මේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු කාරණා අපි අවබෝධ කර ගන්න ඕන. ඒකට අනුගතව කටයුතු කරන්න ඕන. ඒ අනුව බුදුරජාණන් වහන්සේ පළවෙනි සැප ගින දෙන කරුණ හැටියට පැහැදිලි කළා අත්තම් මේ ජාතම් මේ සුඛා සහාය වැඩක් ඇති කල්ලි යා ලෝකේ අය අපට සතායි වැඩක් ඇති කල්ලි අපට පරිවාර සම්පත්තිය පිරිවරේ කාසවීම සැපයක්. අපි භික්ෂුන් වහන්සේ කෙනෙක් ගමු. දැන් සිවුරක් මහන වේලාවකට උන්වහන්සේ තනිව කරන කාර්යභාරය තවත් බෙදා ගන්නට තවත් ස්වාමින් වහන්සේලා එකහ වෙනවා. දවස් දෙකක් තුනක් කරන වැඩේ අර පරිවාර සම්පත්තිය නිසා හිතවත් අය නිසා ඇතැම් වෙලාවට පැයකින් දෙකකින් එහෙම නැත්නම් වරුවකින් අපිට වැඩි කර නිම කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි කල්පනා කරන්නට ස්වාමීන් වහන්සේ කෙනෙක් අමදිනවා. තව කෙනෙක් එක දිහා බලාගෙන ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේට බැලුවොත් විශාල ප්‍රමාණයක් අමදින්ට සිද්ධ වෙනවා. බලාගෙන නැතුව තවත් කවුරු හරි ඇවිදිලා ස්වාමින් වහන්සේ මමත් උදව් කරන්නම් එහෙම කල්පනා කරලා කවුරු හරි ඇවිදilla උදව් කරනවා. අර ස්වාමින් වහන්සේට මහ ලොකු සතුටකට දෙරයක්. අර වැඩේට සහභාගී වීම පිළිබඳ උන්වහන්සේ සතුටු වෙනවා. කවුරුවත් සහභාගී වෙන්නේ නැත්නම් Tamanට තනියම මේ වැඩේ කරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ තුලින් ඇතිවන්නේ සැපක් නෙවෙයි මහ දුකක්. මම මේ පුංචි ඊට මේ පුඩාවට මේක පැහැදිලි කරන්නේ. දැන් ගිහි ජීවිතයක් ගත කරොත් එහෙම අපි දන්නවා ගිහියා කියන එක්කෙනා අප්‍රමාණ වෙහෙසක් දරන්න ඕන. තමාගේ ජීවිතයේ ගෙනියන්න අප්‍රමාණ වෙහෙසක් ගන්නවා. නිකන් ඉබේම ඒවා සිදුවන්නේ නැහැ. අපි හිතමු ගොවියෙක් ගත්තොත් එහෙම ගොවියාගේ පළවෙනි කාර්යය තමයි කුමර සීසාන එක. ඒ සීසාන දවසට අසල්වාසීන් අසල්වාසී ගොවියොත් එක්ක හවෙනවා. අසල්වාසි ගොවියොත් එක්ක හවෙනවා. අපි හිතමු 10 දෙනෙක් එක්ක හවුනා කියලා. 10 දෙනෙක් එක්කාසු වෙච්ච නිසා අර කුඹුරේ වැඩ ටික ඉක්මනින් කරගන්න පුළුවන් වුණා. දවසින් ඉවර කරවන්න පුළුවන් වුණා. මම මේ සඳහන් කළේ මේ සම්බන්ධ වීම. එතකොට අර තනියෙම කරගත්ත තනියෙම ඒ වැඩේ සිද්ධ කරගන්න සිද්ධ වුණොත් ඒ තැනත්තට ඇතැම් වෙලාවට දවස් 5ක් ගත කරන්න සිද්ධ වෙනවා. කුඹුරු කරන්න සිද්ධ වෙනවා. අර 10 දෙනා සහභාගී වීම නිසා වැඩි කාලයක් නොගොස් අර ගොවියාගේ වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් වෙනවා. ගොවියා සතුටටපත් වෙනවා අනේ මගේ වැඩේ ඉක්මනට කරගන්න පුළුවන් වුණා කියලා. ගොයන් කපන දවසේ ගත්තත් එහෙමයි. ගොවියට ඔක්කොම ටික එක්කහ වෙලා ගොයන් කපනවා. වැඩේ ඉවර වෙනවා ගොවියා සතුට වෙනවා. ඒ වගේම තමයි කර්මාන්ත ආයතනයක් ගත්තොත් එහෙම කර්මාන්ත ආයතනයක තනියම ඒ වැඩේ කරනවට වඩා අසල් වාසික මට පිටාවය ඇවිදින්නයි වැඩිට සහයෝගය දක්වනවා නම් ඒක සතුට දින දින කාරණයක් පිළිටයි බුදුහාමුදුරුව අදාළේ. දැන් ඒ තව ටිකක් බලන්න කල්පනා කරලා. ධම්මා කෙනෙක් උදේ පාන්දරින් නැගිටලා. උදේ පාන්දරින් නැගිටලා තනියම වැඩ කරගන්නේ. තනියම වැඩ කරගන්නේ. යම්මට සතුටක් ඇති වෙනවද දුකක් ඇති වෙනවද? යම්මට සතුටක් ඇති වෙනවද දුකක් ඇති වෙනවද? ඇයි? ගෙදර ඉන්න අය ඔක්කොම පැත්තකට වෙලා ඉන්නවා. නැත්තම් නිදි. මං තනියම වැඩ කරන්න ඕනේ. ඒ අම්මට ඇතිවන්නේ සතුටක් නෙවෙයි දුකක් ඇතිවන්නේ. දැන් අම්මා උයන්ඩ පටන් ගන්නවා. තාත්තත් ඇවිදින් මොකද කරන්නේ? මන් පොල් ටිකක් ගාලා දෙන්නම්. මං එළවලු ටික කඩලා දෙන්නම්. දුවක් තියෙනවා, පුතක් තියෙනවා. මං පොල් ටික ගාලා දෙන්නම්. මේ ටික ඔක්කොම එක හුණන් පස්සේ මොකද වෙන්නේ? වැඩි ඉක්මනට අම්මට ඉතා පහසුවෙන් උයන්ඩ පුළුවන් වෙනවා. ඒ උයන්ඩ පුළුවන් වෙලා ඒ අම්මගේ වැඩ ටික කරගන්නත් ලේසි වෙනවා. අනිත් වැඩ කරගන්නත් ලේසි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ වැඩක් ඇති කල්ලි නැති කල්ලි නෙවෙයි. පිරිවර සම්පත්තිය ආලෝ සහභාගී වීම හරියට සතුටගෙන දෙන කාරණයක් විදිහට බුදුහාඳුරු වදාළේ. ඔන්න පළවෙනි කාරණේ. අත්තම්මේ ජාතම්මේ සුඛා සහාය. දෙවෙනි කාරණේ හැටියට බුදුහාඳුරු දේශනා කළා තුට්ටි සුඛා යා ඉතරි ඉතරේන. තමා සතු දෙයකින් සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි සැපගෙන දෙන කාරණේ. සන්තුට්ටි පරමන්තරා සන්තුට්ටි පරමං ධනං. අද හුඟක් වෙලාවට මේ සතුට කියන එක මිනිස් ජීවිතයෙන් ගිලිහි ගිහිල්ලා. මිනිස් ජීවිතයෙන් ගිලිහින් ගිහිලා. ඇයි? ඇයි ගිලිහිලා තින්නේ? ලද දෙයින් සතුට වෙන්න බැරි නිසා. ලද දෙයින් සතුට වෙන්න බැරි නිසා. අද මිනිසුන්ගා අර තණ්හා දාසු ඌනෝ ලෝකෝ අතිට්ඨු. තණ්හාවට දාස වෙලා මාදී මාදී මාදී මාදී තව තවත් ඕන තව තවත් රැස් කරගන්න ඕන කියලා මොකද කරන්නේ මිනිසු මහ ධාවණයකටපත් වෙලා දුවනවා දුවනවා දුවනවා දුවනවා කෙලවරක් නැහැ නිමාවක් නැහැ ඒ නිසා මිනිහ හුඟක් අය ඉන්නේ සතුටෙන් නෙවෙයි අසතුටින් ඉන්නේ ලැබුණු දේ සතුට වෙන්න බෑ. පින්නතුන මතක් වෙනවා ඇති. දැන් දශක ගණනාවකට ඉස්සර වෙලා වැඩි කාලයක් නෙමෙයි දශක 3 4කට 5කට ඉස්සරලා අපි ජීවත් වුණු සමාජයක් තිබුණා. ඒ ජීවත් වුණු සමාජයේ වැඩිහිටියෝ සියලු දෙනාම ධර්මයේ දැනගත්ත ධර්මානුකූලව ගත කරපු ජීවිත තිබිච්ච අය. දැන් අපිට මතක් වෙනවා අපේ වැඩිහිටියෝ අපිට කියපු දියක් තමයි තියෙන හැටියට කාපල්ලා. තියෙන හැටියට ඇඳපල්ලා. තියෙන හැටියට ජීවත් වෙන්නilla. අහසල් නැන්දන්ට එපා. හරි ලස්සන කතාවක් මේ කියන්නේ අපට. අහස අල්ලන්න යන්න එපා. මහ පොළොව බදා ගන්න යන්න එපා. දින දෙයින් සතුටු වෙන්න. ලැබෙන දෙයින් සතුටු වෙන්න. බලන්න කොච්චර වටිනා දෙයක්ද කියන්නේ කියලා අපට. ඒ නිසා තමන්ට තමන්ට ලැබෙන දෙයක් තියෙනවා නම් ඒකෙන් උපරිම සතුටු ගැටතොටටපත් වෙන්න. ඒක හරියට තීරණය කරගන්න. ඒක හරියට බෙදා ගන්න. ද ඕකනේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනා කළේ අර ධනෙ පවා කොටස් හතරකට බෙදාගෙන ධනෙ පවා කොටස් හතරකට බෙදාගෙන කටයුතු කරන්න කියලා. දැන් අද අපිට වෙලා තියෙන මොකක්වත් කොටස් වලට බෙදා ගැනීමකුත් නැහැ. අපි කරන්නේ මොකක්වත් නැහැ. මදි මදි මදි කියලා මොකද කරන්නේ මේ දුවනවා. හම්බු කරන්න දුවනවා. ඒ මිනිසුන් තුළ කවදාකවත් සතුටක් ඇත්තේ නැහැ. ගෙදරට අරගෙන ඉන්න ඕනනේ සතුට. කාර්යාලයට ගෙනියන්න ඕනනේ සතුට. දරුවන් සමග ගෙවන්න ඕනනේ සතුටින්. දැන් අද ගෙදරට අරන් යන්නේ මොනවද? සතුට වෙනුවෙන් අසතුට. සතුට වෙනුවෙන් පැවීම. දරුවන් ළඟට යනකොට දරුවන්ට අපි එකට එකහා කරගෙන සතුට දෙන්න ඕන. නමුත් දරුවෝ ඉන්නේ දුකෙන්. බිරිඳින්නේ දුකෙන්. ඒ නිසා අපි මදත් ලබා ගන්නට මේක හරිය වැදගත් වෙන වචනයක්. ඔය කරණීමේ සූත්‍රය පැහැදිලි කරන්නේ අප්පකිච්ච සල්ලවකෝත්ති සන්තින්ද්‍රිය මේ වගේ වචන ගණනාවකින් අපිට පැහැදිලි කරන්නේ. සැහැල්ලු දී පැවැත්ම. සරල චාම් දී පැවැත්ම. අර තියෙන හැටියකට කන්න පුළුවන් නම් තියෙන හැටියකට අඳින්න පුළුවන් නම් තියෙන හැටියකට ජීවත් වෙන්න පුළුවන් නම් මේක තමයි සරල බව කියලා කියන්නේ. බලන්නකො පොඩ්ඩක් කල්පනා කරලා සරල වෙන්න සරල වෙන්න සරල වෙන්න තමන්ගට ජීවේ මනසට දැනෙන සහනය කොච්චරද කියලා හිතන්න. මනසට ලැබෙන සහනය මේක සල්ලි වලින් ගන්න බැරි සහනයක් නේ. එනිසා බුදුහාමුදුරුවෝ දෙවෙනි කාරණේ හැටියට පැහැදිලි කරා තමන් සන්තක තියෙන නැත්නම් තමන් සතු දෙයකින් සතුටු වෙන්න. ඒක තමයි සැපය. මදි මදි කියන තාක්කල් මොකද කරන්නේ? යාට සතුට නැහැ. ඒක ලැබෙන්නෙම දුකක්මයි. ලැබෙන්නෙම දුකක්මයි. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්මි. දැන් අපි කවුරුත් එක්ක මැරෙනවා. අපි කවුරුත් එක්ක මැරෙනවා. මැරෙන වෙලාවේදී සතුට වෙන්න තියෙන මොනවද? මැරෙන වෙලාවේදී සතුට වෙන්න තියෙන මොනවද? සැපට හේතු වෙන්නේ මොනවද? මරණ මොහොතේදී. වෙන මොකක්වත් නෙවෙයි. මරණය ලං වෙනකොට අපට එකම දෙයයි සිහි කරන්න තියෙන්නේ පිං. අපට එකම දෙයයි සිහි කරන්න තියෙන්නේ පිං. ඉද මෝදති පෙච්ච මෝදති. ඉද නන්දති පෙච්ච නන්දති. මම මගේ ජීවිතේ පුරාම පාප කර්මයන් කෙලේ නෑ. අකුසලයන් කරේ නෑ. මම හැම විටකම මගේ සිත කය වචනය කියන මේ ద్వාරත්‍රය යොදාගත්තේ යහපත් දේවල් වලට හොඳ දේවල් වලට මගේ සිත කොයි වෙලාවකවත් මං අප්‍රසන්න කරගත්තේ නෑ මගේ සිත තබාගත්තා ප්‍රසන්නව ඒ ප්‍රසන්නව මට තබා ගන්න පුළුවන් උනේ අර පුණ්‍ය සිතුවිලි නිසා පුණ්‍ය සිතිවිලි නිසා මොකද කරන්නේ මං අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටියකට මේ සිතිවිලි වලින් මං ලං කරගත්තේ නැහැ. ඒවා මං පහ කරා, අයින් කරා. බලන්නකො සිතට ලැබෙන සහනීය සැනසීම කය මුල් කරගෙන මම ප්‍රාණඝාතය කෙරේ නෑ සත්ත්ව හිංසාව කෙරේ නෑ පරපීඩනය කෙරේ නෑ අනුසන්තක දෙයට මං කවදාකවත් ලොල්ුනේ නැහැ. ලෝභ කෙලියේ නැහැ. යමෙක් මට දුන්නා නම් ඒ දෙයින් මම සතුටටපත් වුණා. කවදාකවත් මම වැරදි ආකාරයට මගේ ජීවිතය ගෙනියෙන්නේ නැහැ. දහමට අනුගතව මම පුළුවන් තරම් මගේ ජීවිත පැවැත්ම හදාගත්තා. මං කවදාකවත් අනුන් හැවැට්ටුවේ නෑ. අනුන් බිඳෙව්වේ නෑ. අනුන්ගේ සිත රෙදෙව්වේ නෑ. වැඩකට නැති කතා කිව්වේ නෑ. වචන කිව්වේ නෑ. සතුටක් දැනෙනවද නැද්ද? මහා සහනයක් ගෙන දෙනවද නැද්ද? අර මරණ මොහොතේදී තමන් කරපු හොඳ තමන් කරපු යහපත් දේ මතක් වෙන්න මතක් වෙන්න මතක් වෙන්න සඳහන් කරනවා සුප්පබුද්ධම් පබුජ්ජති කියලා. නිදාගෙන නැගිට්ටාක් වගේ ඒතනත්තාට සතුට කරන කොටගෙන පෙච්ච මෝදති. පෙච්ච මෝදති. මේ මොහොතේ පමණක් නෙවෙයි පරලෝකී ඊළඟ මොහොතේ සතුටටපත් වෙන්න පුළුවන්. සතුටටපත් වෙන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මරණයේ ලං වූ කල්ලි තමන් කළ පින මහා සැපයක් හැටියටයි සැලකන්නේ. ඒ නිසා යමෙක් මරණයට කිට් වෙනකොට මරණේ ලං වෙනකොට මතක් කරන්න මතක් කරන්න මතක් කරනකොට දේයනේ ඇතිවන්නේ තැවීමක් නම් තැති ගැනීමක් නම් වේදනාවක් නම් දුකක් නම් ඒවා තමයි පව් කියලා කියන්නේ මරණ මොහොතේදී සිනාසිසී මෙරෙන්න පුළුවන් නම් සතුටෙන් මෙරෙන්න පුළුවන් නම් බය නැතුව මෙරෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳ මරණය. පංගුවක් අය පව් මතක් වෙනකොට කර පාප කර්මයන් මතක් වෙනකොට ඒ තැනත්තා හරියට බයයි කෑ ගහනවා මර බියෙන් කෑ ගහනවා නිසා බුදුහාමුදුරු දේශනා කළා අපට මරණ මොහොතේදී සැපගෙන දෙන්න නම් සතුටගෙන දෙන්න නම් සුවයගෙන දෙන්න නම් කරපින් මතක් කරන්න කළපින් මතක් කරන්න එහෙනම් අපේ ජීවිතය අපි කල්පනා කරන්න ඕනේ මේ වැදගත් දේශනාවෙන් පැහැදිලි කරන්නේ මොකද්ද මේ දේශනාවෙන් පැහැදිලි කරන්නේ අපි පුළුවන් ඉක්මනට වහා වහා වහා පින් කරගන්න කියන එක. පුණ්‍ය කර්ම කරගන්න කියන එක. කුසලයට තමන්ගේ හිත යොදවන එක. ඊළඟට බුදුහාඳුරෝ හතරවෙනි කාරණේ හැටි සඳහන් කළා සබ්බස්ස දුක්ඛස්ස සුඛම් පහණං සියලු දුක් නැසීම සියලු දුක් නැසීම සැපේට හේතු වෙනවා ඒ සැපේ තමයි නිවන දැන් අපට තණ්හාව තියෙන තාක්කල් දුකයි තණ්හාව තියෙන තාක්කල් දුකක්. ද්වේෂය තියෙන තාක්කල් දුකයි. මෝහය තියෙන තාක්කල් දුකයි. තණ්හක්කය තණ්හාව සහ මුලින්ම නැති කළ දාට සැපයි. ද්වේෂී දෝසක්ඛය ද්වේෂී සම්පූර්ණයෙන්ම ඡය කළ දාට සැපයි. මෝහය සම්පූර්ණයෙන්ම නැති කළ දාට සැපයි. නිබ්බාණං පරම සුඛං. හරි සැපය තමයි නිවන. දැන් අපි කරන්න ඕනේ මොකක්ද එතකොට එහෙමනම්? තණ්හාව රැස් කරන එක නෙවෙයි තණ්හාව ගොඩ ගහන එක නෙවෙයි. තණ්හාවෙන් අපි මොකද ඒකට වශී වෙන එක නෙවෙයි. දාස වෙන එක නෙවෙයි. මේ තණ්හාවේ ආධිනව දැනගෙන මම පුළුවන් තරම් තණ්හාවෙන් මිදෙන්න ඕනේ. මේවා අතහරින්න ඕනේ. අතහරින්න අතහරින්න තමයි මහා තමන්ගේ මනසට දැනෙන්නේ සහනය. ඒ සියලු දේ අතහැරපේ කෙනා තමයි අර කුරුල්ලෙක් වගේ පියාඹන්න පුළුවන්කම තියෙන්නේ. කුරුල්ලෙක් වගේ පියාඹන්න පුළුවන් බර නෑ යාට. අතහැරපේ කෙනා අල්ලගන්න දෙයක් නෑනේ. මගේ කියලා දෙයක් නෑනේ. දැන් අපිට මොකද කරන්නේ? ඒ සතුට සැපේ කියන එක ගන්න විදිහක් නෑ. මොකද කරන්නේ? ඒකත් මගේ, මේකත් මගේ, අරකත් මගේ, මේ ඔක්කොම මගේ. මගේ මගේ මගේ කියනකොට මොකද කරන්නේ? ඒව අතහරින්න කැමති නෑ. අතහරින්න බැරි වෙනකොට මොකද කරන්නේ? අපි දැලකින් වැහෙනවා. ඒ නිසා මතක් තබා ගන්න සියලු දුක් කියලා කියන්නේ දැන් අපි දුකට හේතුව කියන්නේ තණ්හාව. එන තණ්හාව නැති කරනවා කියලා කියන්නේ මොකද්ද? දුක නැති කරනවා කියන එකයි. තණ්හාව නැති කරනවා කියන එක නැවත ඉපදීම නැති කරන එකයි. දැන් ඔය සමුදේ සත්‍ය විවරණය කරනකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළානේ ඈ තද්ද කතමං දුක්ඛ සමුදයං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත තත්‍ර තත්‍රා විනන්දිනී සීයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. මේ තණ්හාව නිසා කාම තෘෂ්ණාව නිසා භවය විභවය කියලා කියන්නේ. අර කාම භව විභව කියලා කියන්නේ මේ ලෝක අපට අල්ලගන්න සිද්ධ වෙනවා, බැඳගන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකෙන් අපට අඩු ගානේ සැපගෙන දෙන්න නම් සැප හොයනවා නම් ඒ සැප හොයන තැනත්තා මේ සියලු දුක් නසාලන්න ඕන. දුක නැති කරපු තැන තමයි සැපේ කියන එක ඇති වෙන්නේ. දුක නැති කරපු තැන තමයි සැපේ. අපි හොයාගෙන යන්නේ සැපේ හොයාගෙන යන්නේ. හැබැයි ඒ සැපේ හොයාගෙන යන්නේ දුකත් එක්ක. දුක නැති කරන් අපි මේ සැප හොයාගෙන යනවා. හැබැයි අපි ඔය කියන අර්ථය නෙවෙයි තියෙන්නේ. තණ්හාව, තණ්හක්කය, දෝසක්කය, මෝහක්කය කියන ඒ සම්පූර්ණයෙන්ම සහ මුලින්ම නැති කර සැපේ තමයි අපි උදා කරගන්න ඕනන්නේ. ඊළඟ කාරණේ බුදුහාමුදුරු පස්වෙනි කාරණේ හැටි කියනවා. සුඛ මත්ති යතා ලෝකේ සුඛා මත්තියේතා ලෝකේ මවට සැලකීම සපයි මවට සැලකීම සපයි මවට යමේ සලකන්නේ නැත්නම් ඒක දුකට හේතුයි ඇයි අපි අම්මට සලකන්නේ අම්මට සැලකීම නිසා තමන් ලබන සතුට මොකද්ද දෙයියනේ මගේ ජීවිතේ මාද මේ தත්ත්වයට ආවේ කවුරුවක් නිසා නෙවෙයි මගේ අම්මා නිසා මගේ අම්මා මාව තුරුළු කරගත්තා. තුරුළු කරගෙන කිරිපෙව්වා. අම්මා මට බත් කෙව්වා. බත් පිටක් ගානේ මට කවල කවල කවල මා මේ තත්ත්වයට පෝෂණය කළා. අම්මා මට ලෙඩක් හැදෙනකොට අම්මා අඬ අඬ මට බෙහෙත් පෙව්වා. වැටෙන මම නැගිටිව්වා. මම වැරදි කරනකොට අම්මා මං තුරුළු කරගෙන අම්මා මට වැරද්ද පෙන්නුවා. මගේ අම්මා මගේ අම්මා නිසා මම මේ ජීවත් වෙන්නේ. මේ හපංකම් කරන්නේ මගේ අම්මා නිසා. එනිසා අම්මට මනාසේ සලකනවා නම් ආය මොකක්වත් දෙයියන්ට බුදුන්ට වගේ සලකනවා නම් දරුවෝ ආය වෙන මොනෝ සැපයක් ඕරන්නේ නැහැ. මේ ජීවිතේ ලබන සැපයක්. සුඛා මත්තියතා ලෝකීය. නිකන් අඩුවට නෙවෙයි. ඒක මනාසේ මනවින් සැලකීම. මනාකොට සැලකීම සැපයක්. මවගේ ආශිර්වාද ලබන්න පුළුවන් නම් ඒක සැපයක්. මගේ පුතා බුදු වේවා කියලා කිව්වේ මම අම්මා. ඔය අම්මගේ කටින්ම තමයි පුතේ උඹට කවදාකවත් වරදින්නේ නැහැ කියලා කියන වචනේ තමයි හරියන්නේ. සැපේ කියන උතර තමයි. ඒ නිසා පින්නතුනි දරුවනි අම්මට සලකන්ට සලකනවා කියලා කියන්නේ මොකක්වත්ද? සුඛය සැපය. ඒ කියන්නේ පින. ඒ නිසා අම්මට මැනවින් සලකන්න. වැටෙන අම්මට, වයසට යන අම්මට, ලෙඩ වෙන අම්මට කාකින්වත් අතින් නෙවෙයි මගේ යතිම්පත් කවන්න. තමන්ගේ යතිම්පත් කවන්න. තමන්ගේ යතින් වතුර ටික බොවන්න. තමන්ගේ යතින් බෙහෙත් ටික දෙන්න. තමන්ගේ යතින් නාවන්න. තමන්ගේ යතින් කැටගුණු ටික අදින්න. මොන තරම් සැපයක්ද බලන්නකෝ. මොන තරම් සැපයක්ද කියලා බලන්නකෝ. ඔය කරුණ ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා අතෝපේය තප්පෙත්තේය තාසුකා පියාට සැලකීමත් එහෙමයි මැනවේ සැලකීමත් එහෙමයි තාත්තලා කියන්නේ අපේ ජීවිතයේ අම්මා දකුණු හැනම් තාත්තා වම්මයි වමයි දකුණයි වගේ අත් දෙක වගේ පා දෙක වගේ තාත්තලා කියලා කියන්නේ උදේ රැයින් ගෙන් පිට වෙනවා. ගෙදරින් නිහඬ හැවට. තාත්තගේ අත බැලුවොත් එහෙම අත අල්ලන්න බෑ. කරකට පිරිලා. කරකට පිරිලා එක්ක උදැල්ලට එක්ක බලවංගුවට කරන හැකියාව හැටියට එක්ක මිටියට එක්ක කීයටද මේ දාඩිය මුගුරු වගුරනවා හම්බ කරනවා හම්බ කරලා කියලා ගෙදරට ගෙනත් දීලා කියනවා දරුවන්ට දෙන්න දරුවන්ට කවන්න දරුවන්ට කවන්න අපට එපා දැන් අපට හැදෙන වයසක් නෙවෙයි හැදෙන දරුවන්ට දෙන්න බලන්නකො පොඩ්ඩක් කල්පනා කරලා. තාත්තලාගේ ජීවිතේම අපි වෙනුවෙන්. අනේ තාත්තේ වයසට එනවා තාත්තා. තාත්තනේ ජරාවටපත් වෙලා. දරුවෝ කල්පනා කරන්න ඕන මගේ තාත්තට මගේ යටින් සලකන්න. තාත්තගේ යටින් සැලකුවා වගේ මගේ යටින් සලකන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ සැපගෙන දෙන කරුණු අතරින් තාත්තාට පියාට මැනවින් සැලකීම. ඊළඟට කියනවා සුඛා මඤ්ඤතා ලෝකේ මහාන බමුණුන් කෙරෙහි පිළිපැදීම. මහාන බමුණුන් කෙරෙහි දැන් අපි ගත්තොත් එහෙම අද වර්තමාන සමාජයේ ගත්තොත් එහෙම ශ්‍රමණ නැත්තම් භික්ෂුන් වහන්සේලා කියලා පිළිපැදීම. මොනවද? හාමුදුරන්ට සිව්පසෙන් සංග්‍රහ කිරීම. හාමුදුරන්ට සිව්පසෙන් සංග්‍රහ කිරීම. මොනවද? චීවර, පින්ඩපාත, සේනාසන, ගිලම්පස. ආදරයෙන් ගෞරවයෙන් යුක්තව හාමුදුරන්ට සලකන එක. සැපගෙන දෙන එකක් නෙවෙයි ඒක. දැන් බලන්නකෝ හාමුදුරන්ට දන් දෙනවා. හාමුදුරන්ට දන් දෙනකොට හාමුදුරුව කතාවක් කියනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛම් බලං. මෙන්න ලැබෙන සැප. ඒ නිසා පින්වතුනි ස්වාමීන් වහන්සේලාට ඔබ වඳිනකොට පුදනකොට ගරු කරනකොට උන්වහන්සේලාගේ දුකට සැපට පිහිට වෙනකොට ඒක ඔබ කරගන්නේ පිනක්. පින කියලා කියන්නේ සැපයක්. ඒ නිසා ස්වාමින් වහන්සේලාට සැලකීමත් සැපයට හේතු වෙන කාරණයක්. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරන අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා. රහතුන් කෙරෙහි මනාපිලි බැදීම. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිළිබඳව, පසේ බුදුහාමුදුරුවෝ පිළිබඳව, මහරහතන් වහන්සේලා පිළිබඳව අපි පිළිපදින ආකාරයට මගේ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මම මල් පුදන ආකාරයට බුදු ගුණ සිහි කරන ආකාරයට පස්සේ බුදුරොන්ගේ ගුණ සිහි කරන ආකාරයට රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරන ආකාරයට උන්වහන්සේලාත් එක්ක අපට අඩු ගානේ දැන් දකින්ට ඇසුරු කරන්න බැරි වුණත් උන්වහන්සේලා ගිය මඟ යනවා නම් අපට ගිය මඟ අනුගමනය කරනවා නම් ඒක කියන්නේ පාප කර්මයක් ලැබෙන්නව නෙවෙයි සැපයට හේතුවක්. ඒ උන්වහන්සේලාගේ ගිය මඟ අනුගමනය කරනවා නම් නිබ්බාණම් පරමංසුකන් නිවන් කරා යන්න පුළුවන්. නිවන් නැවති සැපේ ළඟා කරගන්න පුළුවන්. උතුම් වූ සැපයකට මම සම්බන්ධ වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඊළඟේ සුඛං යාව ජරා සීලං. දැන් අපි ජරාවටපත් වෙනකල් අපි මේ සමාදන් වෙච්ච සීලය අපිට වැදගත් වෙනවා. සුඛං ජරාවතෙක් සීලයේ තැපයි. දැන් අපි සමාදන් වෙන පාන්සිල්, අටසිල්, දසසිල් කියන ඒවා ස්වාමීන් වහන්සේලා සමාදන් වෙන සාමණේර සීලිය, උපසම්පදා සීලිය කියන මේවා ඔක්කොම අපිට කරගන්න පුළුවන් වෙනකල් විතරයි. පංසිල් අපට කියලා කියන්නේ ශරීරයේ අපි ජරාවටපත් වෙනකොට, ලෙඩ වෙනකොට අපට මොන සීල් දාන්තිමට ඇයි? පුළුවන්ද? දැන් අපි සමාදන් වෙච්ච සීලය තමයි සුවඳ හමන්නේ. ජරාවටපත් වෙනකොට මොනවද හමන සුවඳ? පුළුවන්ද? දැන් අත් දෙක එකහසු කරන්න බෑ. අත් දෙක එකහසු කරන්න බෑ. කකුල් දෙක එකහා කරන්න බෑ. ඇයි? ජරාවටපත් වෙලා. එනිසා මතක් තියාගන්න සමාදන් වෙච්ච සීලය මෙතනින් එහා ඉවරයි කියන එක නෙමෙයි මරණයෙන් ඉවරයි කියන එක නෙමෙයි මේ කියන්නේ. ජරාවට පත් වුණාන් පස්සේ ඉවරයි. හැබැයි ඒ දක්වා අපට කියලා අනේ මොකද හේතුව? මං හැමදාසෙම මේ වගේ ඉන්නේ මේ අත් දෙකෙන් වැඩ කරන්න පුළුවන් කාලයක් තියෙනවා. වඳින්න පුළුවන් කාලයක් තියෙනවා. දන් දෙන්න පුළුවන් කාලයක් තියෙනවා. සිල් රකින්න පුළුවන් කාලයක් තියෙනවා. බැරි කාලේ වෙනකොට මොකද කරන්නේ? අපි මොකද කරන්නේ වයසට ගිය අයගේ මොකද අත් දෙක අල්ලා අපි වඳවනවා. අම්මේ වඳින්නකෝ මේ ස්වාමින් වහන්සේ වැඩලා ඉන්නවා. අම්මගේ අතින් මේ අඩකපිරිකර පූජා කරන්නකො. ආද්දි කල්ලලා. ඉතින් බලන්නකො පොඩ්ඩක් කල්පනා කරලා ඒ නිසා අපට යමක් කමක් කරගන්න පුළුවන් කාලේ ඕනෙ දේවල් ඉක්මන් කරලා කරගන්නවට වඩා ඕන දේවල් ටික සසරට පාදක වෙන දේවල් ජීවිතේට වැදගත් වෙන දේවල් අපි කරගන්න උත්සාහ කරන්න ඕන. සුඛං යාව ජරා සීලං ඊළඟට කියනවා සුඛා සද්ධා පතිට්ඨිතා. සුඛා සද්ධා පතිට්ඨිතා. සද්ධාවේ පිහිටීම සැපයක්. ඒක ගන්න පුළුවන් අපට ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් සද්ධාව පිහිටීම. ලෞකික සද්ධාව තියෙනවා ලෝකෝත්තර සද්ධාව තියෙනවා. දැන් ලෞකික අපට දැන් තියෙන්නේ ලෞකික වශයෙන් ලැබෙන සද්ධාව. ලෝකෝත්තර වශයෙන් සද්ධාව කරා යන්න පුළුවන් නම් සද්ධාව කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි තරුණවන් කෙරෙහි ඇති වෙන පැහැදීම ඈ ඒක කවදාකවත් වෙනස් නොවන පැහැදීමක් වෙන්න ඕන බුදුහාමුදුරන්ගේ ගුණ දැනගෙන ධර්මයේ ගුණ දැනගෙන සංඝරත්නයේ ගුණ දැනගෙන ඈ මේ මගේ බුදුහාමුදුරුවෝ මගේ බුදුහාමුදුරුවෝ තමයි අරහං අම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න මේ ගුණ ටික තේරුම් අරගෙන වටහාගෙන බුදුහාමුදුරුවෝ කිරේ පැහැදෙනකොට ධර්මයේ කිරේ පැහැදෙනකොට සංඝරත්නයේ කිරේ පැහැදෙනකොට ඒකට කියනවා සද්ධාව කියලා හ්ම් එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය පිළිගැනීමම කියලා කියනවා සද්ධාව කියලා කියනවා. මිනිස්සුකගේ ගත්තොත් එහෙම පළවෙනි දේ වෙන්න ඕනේ මොකද්ද? සද්ධාව. සද්ධාවෙන් තොරව අනිත් එකක්වත් අපිට පිළිහිටන්න බෑ. සද්ධාවත් එක්ක අපි ප්‍රඥාව ගන්න ඕන. ඉතින් සද්ධාව කියලා කියන්නේ පදනම අත්විවරම. බෞද්ධ ජීවිතයක තියෙන පදනම. එනිසා ශ්‍රද්ධාව අපට ඇති කරගන්න පුළුවන් නම් ශ්‍රද්ධාවේ යුක්තව ජීවත් වෙන්න පුළුවන් නම් මේක තමයි අපේ ජීවිතය අපි ලබන පරම සැපය. ලැබපු ජීවිතය අපි ලැබපු සැපය. ඊළඟට කියනවා බුදුහාමුදුරෝ සුඛෝ පඤ්ඤායි පටිලාභෝ. නිකම් බෑ පින්නතුනි ප්‍රඥාව කියන එක නිකම් ලැබෙන දෙයක් නෙවෙයි. ප්‍රතිලාභයේ විසන්තිය සඳහා ප්‍රඥාව අපි දියුණු කරගන්න ඕන. දැන් අපි දන්නවා සීල සමාධි ප්‍රඥා සීලයෙන් අපේ කායික වාචික ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නා වගේ සමාධියෙන් අපේ මොකද කරන්නේ චිත්ත ධමනේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්නකොට අපට පුළුවන්කම තියෙනවා ප්‍රඥාව කියන යමක් දිහා හරි ඇහින් බලන්න සම්මාදිට්ඨිය කියන්නේ ඒකයි හරි ඇහින් බලනවා කියලා කියන්නේ නුවණසින් බලනවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දකින්න නම් ප්‍රඥා ප්‍රතිලාභය ලැබෙන්න ඕන. ප්‍රඥා ප්‍රතිලාභය නිසා තමයි නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙන්නේ. අවසත් ආසන කාර්ය බුදුහාමර දෙනවා පාපාණං අකරණං සුඛං. පව් නොකිරීමම සැපයක්. පව් නොකිරීමම සැපයක්. පව් කරන්න කරන්න කරන්න මේ ජීවිතේ පුරාම ලැබෙන්නේ දුකක්. පව් කරන්න කරන්න ලැබෙන ජීවිතේ මොකද්ද? ඊළඟ ජීවිතේ දුකක්, සංසාරේ දුකක්. සතර පායේ ඉපදිලා, ප්‍රේත ලෝකයේ ඉපදිලා, ඈ තිරිසන් ලෝකයේ ඉපදිලා ලැබෙන සපක් නෙවෙයි. ඒ නිසා පින්නතනේ බුදුහාමුදුරුවෝ මේ කරුණු 12කින් අපට පැහැදිලි කර දුන්නා. ඔබලා පුළුවන් තරම් පුළුවන් තරම් සබ්බ පාපස්සා කරනම් පව් කරන්න එපා. පව් කරන්නේ නැතුව උඹලා සීල පුරවපල්ලා. මේක තමයි බුදුබණ. ඒ නිසා අද ධම් දේශනාව සඳහා මේ ගාථාවේ ඇතුළත් වෙලා තියෙන්නේ මොනවද? කරුණු 12ක්. මේ කරුණු 12 100ට නගාගෙන. 100ට නගාගෙන අපේ ජීවිතය මේ කරුණු 12ට අනුගත කරලා මගේ ජීවිතේ පවත්වාගෙන යනවා කියන විතරයි අපිට තීරණය කරගන්න තියෙන්නේ. මේ උතුම් වූ ජීවිතේ සැප ලබන්න පුළුවන් කරුණු 12 අනුගමනය කිරීමෙන් ඔබට මෙලව ජීවිතයත් පරලෝකීය ජීවිතයත් සැනසීම උදා කරගෙන අවසාන වශයෙන් උතුම් නිවෙන සැනසීම උදා කර ගැනීමටත් හේතු වාසනා වෙනවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නවා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 සෑම දිනාට තිරුවන් සරණයි. සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොටගැම්ම පාර ශ්‍රී සුනේත්‍රාරාමාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ජේෂ්ඨ ධර්මාචාර්ය කොළඹ කලුතර දෙවිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද එලිකේවල සීලානන්ද ස්වාමින්ත්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු සදේවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනවන් සඳහා දායකත්වය ලබා ගන්න කතා කරන්න ආගමික අංශයට 0112 697 140 0112 697 140 මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 0111 307 1082 0111 307 1082 ඔබට තිරුවන් සරණයි